සත්‍යාං භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනන්තිතාය පරිතිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකංකා කතමේ දස හරති රති සහෝති නච්චතං හරතින් සහතේ උප්පන්නං අරතින් අබිබුය්‍ය අබිබුය්‍ය විරති බය බේරවසෝ තේනච තං බය බේරවං සහති උප්පන්නං භය බේරවං අබිබුය්‍ය අබිබුය්‍ය විහෙරති පින්වත්නි අද පොයදා ධර්ම දේශනාව හැටියට කායගත සති භාවනාව පිළිබඳව කරුණ ටිකක් කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන හැමදෙනාම වගේ මේ භාවනා මානසිකාරයේ පවත්තන භාවනාවට ලැබි පිරිසක් ඒ නිසා කවුරුත් භාවනා පිළිබඳව ධර්ම දේශනා කරනකොට ඊටාම කැමැත්තෙන් සතුටෙන් ඒ ධර්ම ශ්‍රවණය කරනවා. අදත් ඒ අනුව භාවනාවටම අදාළ වෙන කායගත සතිය පිළිබඳව කාරණා ටිකක් විස්තර කිරීමට තමයි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ. හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව බණ භාවනා කටයුතු කරලා තමන්ගේ සීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන අවසානයේදී තමන්ගේ බලාපොරොත්තු සඵල කරගැනීමෙන් ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. මේ කායගත සති භාවනා කර්මස්ථානයේ පිළිබඳව ආරම්භ වෙන්නේ භික්ෂුන් වහන්සේලා අතරෙහි ඇති වුණ සාකච්ඡාවක් මුල් කරගෙන අච්චරියං ආවස අබ්බතං ආවස යාවංචිතං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාත භික්ෂූන් වහන්සේලා අතරෙහි මෙහෙම සාකච්ඡාවක් ඇති වුණා. අවත්නි ඊ타මත්ම ආශ්චර්ය කාරණය මේක කලින් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඒ ජානතා පස්සතා කියන සියල්ල දක්නා දන්නා භාග්‍යවත් වූ අරහත්ෝ සම්මයක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ කායගත සතිය භාවිත කළාම තවත් ඒක වැඩි දියුණු කළාම මහත්ඵලයි මානිසංසයි කියලා දේශනා කරලා භික්ෂුන් වහන්සේලා එකති වෙලා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව පිළිබඳව බොහෝම ප්‍රශංසා මුඛයෙන් සාකච්ඡා බුදුරජාණන් වහන්සේ වැඩලා මහණෙනි මොනවද සාකච්ඡා කළේ කියලා විමසලා ඊට පස්සේ මේ කායගත සති භාවනා කර්මස්ථාන පිළිබඳව දේශනා කායගතාය භික්කවේ සතියා ආශේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ දසානිසංසා පාටිකංකා කතමේ දස මහණෙනි මේ කායගත සතිය උපදවාගෙන වැඩි දියුණු කළාම ඒක නැවත නැවත හොඳට සේවනය කළාම මේ ආනිසංස 10ක් තියෙනවා මේ ආමස් ආසේවිතාය භාවිතාය බෞලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය කියන මේ පද පෙළියෙන්ම බුදුරජාණන් වහන්සේ මේ කායගත සති භාවනා කර්මස්ථානය වර්ණනා කරනම ඒක තියෙන ගුණය ප්‍රකාශ කරනවා. එතකොට අපි දැන් කලින් තේරුම් ගන්නට ඕන කායගත සති කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් කායගත සති කියන්නේ නම් කායානුවගිය සිහිය කියන එක. කායානුම නැවත නැවත යොදා ගන්නව නම් සිහිය එහෙම නැත්නම් සිහිය යොදාගෙන නැවත නැවත කය අනිත්‍ය අසභාදි වශයෙන් බලනවා නම් දකිනවා නම් අන්න ඒක තමයි කායගත සතිය කියලා කියන්නේ එතකොට මේ කායගත සති සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තිබෙන කායානුපස්සනා භාවනා කර්මස්ථාන 14ම කායගත සතිය ඇටියට වදා ආනාපාන සතිය ඉරියාපත කොටස සති සම්පජඤ්ඤය දත්තිං සාකාරය ධාතු මනසිකාරය කියලා පහයි නව සීවතක කියලා නමයක් එතකොට 14ක් වෙනවා. මෙන්න මේ 14ට තමයි කායගත සති කියලා කියන්නේ. ඊළඟට මේ සූත්‍ර දේශනාවේදී ප්‍රථම අධ්‍යානය, දෙති අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යාන හතර ඒකත් මේ කායගත සති හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට කායානුපස්සනාවේ කර්මස්ථාන 14යි පළවෙනි දෙවෙනි තුන්වෙනි සතරවෙනි කියන ධ්‍යාන හතරත් එක්ක මේ ඔක්කොම කාය කතා සතියට ඇතුළත් වෙනවා. ඉතින් සමහර විට බොහෝ දෙනා මේ ද්වත්තිං සාකාරය කායගත සති හැටියට සලකනවා. විසුද්ධි මාර්ගයේ කායගතා සති භාවනා කර්මස්ථානයේදී මේ සේරම විස්තර ප්‍රකාශ කළා තමයි ඒ ද්වත්තිංසාකාරයේ පිළිබඳව විස්තර කරන්න පටන් මේ අනුව බැලුවාම කායගතා සති කියනකොට එක කර්මස්ථානයක් නෙවෙයි කායන කායානුපස්සනාවේ තියෙන කර්මස්ථාන 14ක් ධාන හතරක් කියන මේ ඔක්කොම කායානුපස්සනාවට ඇතුළත් වෙනවා. කායගත සතියට ඇතුළත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙතන පදමාලාවක්. ඒකේ ආනිසංස ගුණ දක්වන. ඒ හැම පදයකින්ම වාගේ කායගත සති භාවනා කර්මස්ථානයේ පිළිබඳව වර්ණනා කරනව ආනිසංස දක්වන. කෙටියෙන් සලකා බලනකොට කායගත සතිය භාවනා කරලා ඒකේ යම්කිසි ප්‍රමාණයකට භාවනාව හදාගෙන උපදවාගෙන නැවත නැවත සිය දහස්වර ඒක සේවනය කරමින් භාවනා කිරීම තමයි මේ පදමාලාවෙන් අදහස් කරන්නේ මේ විදියට වඩන ලද නැවත නැවත ප්‍රගුණ කරන ලද කායගත සති භාවනාවෙහි ආනිසංස 10ක් තියෙනම කියලා මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ගැන අපි ඩිංගක් බලමු. කතමේ දස කවර ආනිසංස 10ක් අරති රති සහෝති නචතං අරතින් සහති uppannang අරතින් අබිබොය්‍ය අබිබොය්‍ය විහෙරති පළවෙනි ආනිසංස අරති රති සහෝ අරති කියන්නේ සීල භාවනාදී සමාධි විදර්ශනා ඒවායේ සිත ඇලෙන්නේ නැතිකද ඒ මට යොමු වෙන්නේ නැති ගතිය. අනිත් පැත්තට රති කියන්නේ පංචකාමයේ හිත ඇලෙන ගතිය. මේ දෙන්න දෙපැත්තට විරුද්ධයි. අරිය අරතිය තියෙනකොට රතිය රත තියෙනකොට අරතිය ඒ කියන්නේ අධිකුසල ධර්මයන් කියන සමාධි දර්ශනා ධර්මයන් පිළිබඳව සිත ඇලෙන්න බැඳෙන්න නැති ගතිය අරති කියලා. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොඩ්ඩබ්බකාම කියන මේ පංචකාමයන් ඇලෙන එකට කියනවා රති කියලා. අරති රති සහෝ හෝති කියන්නේ ඒ සමාධි දර්ශන ආදී භාවනාවන් පිළිබඳව නොඇලීම යයි කියන එක ඒකත් දුරුකොඩු. ඒ භාවනාවේ සිත නොයදීම නොඇලීම යයි කියන අරතියත් දුරු කරනවා. සහෝ කියන්නේ ඒවා ගණනකට ගන්න ඉවසනවා. ඊළඟට පංචකාමයන් පිළිබඳව තිබෙන රතිය ඇල්ම ඒකත් දුරු වෙනවා. අරති රති සහෝ හෝති කියන්නේ ඒකයි. නචතං අරතින් සහති. ඒ භාවනා කරන පුජ්‍යලය කායගත සති භාවනාවේ යෙදෙන පුජ්‍යලයාව මේ අරතියටම අල්ලගන්න. අරතිය ඒ පුජ්‍යලයා මැඩගන්නේ නැහැ. මොකද මේ කායගත සතියේ බලය තමයි. uppannam aratin abibuyya abibuyya viharati. මේ අරතිය ඇති වෙනවා. අරතේ කියන්නේ සමාධි දර්ශනා ධර්මයන්නේ අධිකුසල ධර්මයන්නේ නොඇලීම කිව්වනේ ඒ පැත්තට බර වෙනවා. හිත ඇලෙන්නේ සිත යෙදෙන්නේ ඒ පැත්ත. ඒකට කියනවා අරති කියලා. uppannam aratin abibuyya abibuyya biharati. ඒ අරතිය ඇති වුණාම ඒක මැඩගෙන මැඩගෙන වාසය කරනවා. මර්ධනය කරගෙන වාසය කරනවා. ඒ භාවනා කරන අයටත් භාවනාව එපා වෙන්නේ හිති නොකරන්නේ ඒ පැත්තට හිත නොනැමෙන්නේ මේ අරතිය කියන එක නිසා තමයි. ඉතින් මේ කායගත සතිය වඩන යෝගාවචරයා උපදින්නා වූ අරතිය මැඩගෙන මැඩගෙන මර්ධනය කරමින් වාසය කරනවා. ඔය කායගත සතිය වැඩිීමේ එක ආනිසංශයක් තමයි ඊළඟට භය බේරව සහෝ හෝති නචතං භය බේරවං සහති මේ භය බේරව කියලා කියන්නේ ඔය භාවනා කරන අයට පමණක් නෙමේ කාටත් සිතේ තැති ගැනීම නැතිව දැන් ආරණ්‍යක භාවනා කරනවා නම් තමන්ගේ හිත චකිතනං කොලයක් වටුණත් අත්තක් වටුණත් හිත තැති ගැනෙන බයට තැති ගැනෙන අනේ බයට තැති ගැනෙන එකට තමයි බය බේරව කියලා කියන්නේ. බොයිට නෙක් පුංචි පුංචි දේවල් වලින් පවා සැති ගැනීම බය බේරව සහෝ හෝති කියන්නේ ඒ සැති ගැනීම විවිධ හේතුන් නිසා සැති ගැනීම ඒක ඉවස ගන්න ඒකට බය වෙන්නේ නැහැ කියන එකයි නචතං බය බේරවං සහති ඒ බය බේර වලට මේ තැති ගැනීම වලට පුළුවන්කමක් නැහැ. ඒ යෝගාමචරයව මර්ධනය කරනවා. යෝගාමචරය බය බේරව කියන තැති ගැනීම මර්ධනය කරමින් වාසය කරනවා. uppannang bhaya bheravam අබේබෝය අබේබෝය මිහෙරති. උපන්නා වූ තැති ගැනීම. ඒවා මැඩගෙන මැඩගෙන මර්ධනය කරගෙන මර්ධනය කරගෙන වාසය කරනවා. මේ දෙවෙනි ආනිසංස. කායගත සතිය වැඩුවාම ලැබෙන ඔය දෙවෙනි ආනිසංසය බුදුරජාණන් වහන්සේ වදාළ. තුන්වෙනි එක කමං හෝති සීතස්ස උන්හස්ස jigacchāය පිපාසාය දංශමකස වාතා තප සිරින් සප සම්පක්ඛානං දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaං sārikīkānaං වේදනානං දුක්ඛානං සිප්පානං කටුකානං කරාණං අසාතානං අමනාපානං පානහරාණං අදිවාසන ජාතිකෝ හෝති මෙතන වදාළේ ශාන්තිය කියන එක ඉවසීම මේ ඉවසීමේ මනමනෝ පිළිබඳවද ඉවසන්නේ කියලා පද මාලාවක්ම මෙතන බුදුරජාණන් වහන්සේ වදාරලා කියලා. කමෝහෝති සීතස්ස. භාවනා යෝගියෙක් නම් සීතල ඉවස ගන්න. උෂ්ණය ඉවස ගන්නවා. බඩගින්නේ ඉවස ගන්න ඕන. පිපාසය ඉවස ගන්න ඕන. මැසි මදුර ආදීන්ගෙන් එන උපද්‍රව ඒවත් ඉවස ගන්න. ඒ වගේම අනුන්ගෙන් එනම නොයෙක් වැනුම් බැනුම් නොයෙක් වචන ඒ අනුන්ගෙන් එන අනුන් බනුන් විරුද්ධ වචන ඔක්කොම ඉවස ගන්න. ඒ වගේම uppannānaṁ sāririkānaṁ vedanānaṁ dukkhaṁ ශරීරයේ ඇතිවන ඊටාම දුක් සහිත වේදනා, කටුක වේදනා හිප්පාණං කරාණං කටුකාණං ඊ타මත්ම ක්‍රූර කටුක අමනාප වේදනා පාණහරාණං පන යනතරං වේදනා දුක්ඛමාරුක අදිවාසන ජාතිකෝ ඉවසී මේක මේ කායගත සතිය වැඩිමේ ආනිසංසයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ තුන්වෙනි ආනිසංස කායගත සතිය වැඩිීමෙන් ලැබෙන ආනිසංස තමයි. එතකොට ඊළඟට දැන් මෙතන ආනිසංස තුනක් කියවුණා. 10ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළානේ. එතකොට ධාන හතරක් කායගත සතියේටම ඇතුළත් වෙනවා කියලා කලින් විස්තර කළා. මේ ධාන හතරම එකක් හැටියට ගන්න. එතකොට මෙතන කියාපු ආනිසංස තුනයි ධාන හතර එකක් හැටියට ගත්තා මෙතන ආනිසංස හතර. ඊළඟට ඉද්ධි විද ඥානය, දිබ්බ චක්ඛු ඥානය, පරචිත්ත විඥානන ඥානය, పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිබ්බ චක්ඛු ඥානය කියලා මේ අභිඥා පහයි. අර කලින් කියාපු හතරයි නමයක් වෙනවා. දහවන්න තමයි ආශ්‍රවක් ඡේකර ඥානය කියන එක. එතකොට ආනිසංස 10ක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කර වදාළ කායගත සති භාවනා කර්මස්ත සතිපට්ඨානය කියන්නේ මොකද්ද කියලා කලින්ම කියලා දෙන්න. ආනාපාන සතිය ඉරියාපත කොටස සති සම්පජඤ්ඤය ධත්තිං සාකාරය ධාතු මනසිකාරය සීවතික නවය ධාන හතර කියන මේ ඔක්කොටම තමයි කායගත සති කියලා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ. එතකොට ඒ කායගත සතියේ ආනිසංස තමයි මේ 10ක් හැටියට දේශනා කරන්නේ. මුලින්ම අරති රතිස් සහෝ හෝති කියලා. මේ අධිකුසල ධර්මයන්නේ සමාධි විදර්ශනා ධර්මවල හිත ඇලෙන්නේ නැති ගතිය පංචකාමයන්ගේ හිත ඇලෙන ගතිය කියන මේ දෙකටම යන්නේ නැහැ. මෙතන දැන් අසුබ නමයක් තියෙනම දත්තෙන් සාකාරය කියලා එකක් තියෙනවා ඔක්කොම 10ක් වෙනවා. මේවා සේරම පිළිකුළු සහගත අරමුණු. ඒ පිළිකුළු සහගත අරමුණු අරගෙන භාවනා කරනකොට ප්‍රතික්කුල සංඥාව කියන එක පිහිටලා හිටිනවා. කය පිළිබඳව. ඒ ප්‍රතික්කුල සංඥාව පිහිටා හිටියාම මේ රතිය කියන එක පංචකාමයන්නේ ඇලීම කියන එක ඒ පැත්තට යන්නේ නැහැ. එතකොට ඒ පැත්තට යන්නේ නැතිකොට මේ අරති කියන පැත්තට හැරෙන්නේත් නැහැ. අරති රති දෙකම නැති වෙලා යනවා. ඒ භය බේරව සහෝ කියන එකත් ඒ වගේ තමයි. භාවනා මානසිකාරේ පවත්වමින් මේ කය හිත අනිත්‍ය ආදී වශයෙන් හෝ දකිනකොට අසුභ වශයෙන් හෝ දකිනකොට බයක් ඇති ගැනීමක් නැහැ මේක නිතරම ඇතිලා නැතිලා යන එකක් ඊටාම පිළිගොළු සහගත එකක් ඒ නිසා බයක් ඇති ගැනීමක් ඇති වෙන්නට හේතුවක් ඊළඟට කිය මදාල ඉවසීම සීතය උෂ්ණය බඩගින්න පිපාසය මැසි මදුරු උපද්දරව අනුන්ගෙන් එන අනුම් බණුම් ශාරීරික කටුක දුක් වේදනා ආදී සේරම ඉවස ගන්න පුළුවන්. සිං අනික්කානි සංතත් එහෙම ධ්‍යාන හතර පංච අභිඥාව ආශ්‍රවක්ෂය කර ඥානය කියන මේ ඔක්කොම 14ම 10ම මේ කායගත සති භාවනා කර්මස්ථානයෙන් ලැබෙන ආනිසංස හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා අන්තෝ ගදා තස්ස කුසලා ධම්මා යේකේති විජ්ජාභාවය මහණෙනි යම් කෙනෙක් මේ කායගත සතිය බාහිත කළා නම් බහුලීකృత කළා නම් ඔහුට තේරම කුසල ධර්මයන් කියනවා නම් මේ විද්‍යාව ඇසුරු කළ ඒ ඔක්කොම මේ කායගත සතියට අන්තර්ගත වෙනවා. ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සේයතාපි භික්කවේ යස්ස කස්සපි මහා සමුද්ද චේතසා පුට්ඨෝ යම් කෙනෙක් මේ මහා සමුද්‍රය සිතින් ස්පර්ශ කළානම් දැක්කන අන්තෝ ගධා තස්ස කුන්නදිය යාකාටි සමුද්දංගම මේ සමුද්‍රයට වැටෙන ගංගා තියෙනම නම් ඔහුට මේ අන්තර්ගත වෙන මේ සමුද්‍රයට සේරම ගංගාව සමුද්‍රයේ සිතින් ස්පර්ශ කළා මෙතන මේ සමුද්‍රය සතින් ස්පර්ශ කරා කියලා සඳහන් වෙන්නේ හසින භාවනා බඩලය කසිනාලෝකයෙන් හෝ දිබ්බ චක්කු ඥාණයෙන් මහා සමුද්‍රයට අවධානය යොමු කළා ආලෝකයේ පතුරවල බලන එහෙම බැලුවහම මහා සමුද්‍රයේ පමණක් නෙවෙයි ඒ මහා සමුද්‍රයට වැටෙන ගංගා ආදී සියල්ලම ඒ තනත්තාට ප්‍රකට වෙනවා. අර මහා සමුද්‍රයට අන්තර්ගත වෙනව ඇතුළට ගලාගෙන යනවා සේරම නදී ගංගා. යම්තරම් ගංගාවල් තියෙනමනම් ඒ සේරම ගංගාවල් මහා සමුද්‍රයේ බලා තමයි ගලාගෙන යන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා යස්ස කස්සති භික්කමේ කායගත සති භාවිතා බහුලීකත යම් යෝගාවචරේ කර කලින් විස්තර කළ කායගත සතියට ඇතුළත් වෙන භාවනා කර්මස්ථාන භාවිත බහුලීකృత කළා. භාවිත කරනවා කියන්නේ ඒක උපදව ගන්නවා මුලින්ම උපදවා ගන්නවා. බහුලීකృత කරනවා කියන්නේ ඒක නැවත නැවත සේවනය කරනවා. මේ දෙකම කෙරෙන්නට ඕන. කායගත සතිය භාවිත වෙන්නටත් ඕන බහුලීකృత වෙන්නටත් ඕන. එහෙම වුණාම අන්තෝ ගධා තස්ස කුසලා ධම්මා ඒකේති විද්‍යාභාව යම් මේ විද්‍යාව අසුරු කළ ධර්ම තියෙනවා නම් කුසල ධර්ම ඒ සේරම මේ වඩන ලද ප්‍රගුණ කරන ලද ආනාපාන සති භාව ආනාපාන සති නෙවෙයි කායගත සති භාවනා කර්මස්ථානෙට ඇතුළත් වෙනවා අන්තර්ගත වෙනවා තාවදීකින් කියනවා නම් මේ කායගත සති භාවනා කර්මස්ථානේ වැඩුවහම විද්‍යාව අසුර කළා වූ සේරම කුසල ධර්මයන් ඒ කායගත සතියේටම අන්තර්ගත වෙනවා ඇතුළත් වෙනවා කියන එක. කායගත සතියේ වැඩුවාම සියලුම විද්‍යාව අසුර කළ කුසල ධර්මයන් වැඩෙනම උපදිනවා කියන තේරුම තමයි එයින් අදහස් කරන්නේ. මෙතන විද්‍යා හැටියට සඳහන් වෙනවා එකක් විදර්ශනා ඥාන. ඒකත් විද්‍යාව හැටියට සඳහන් විද්‍යා කියන්නේ විනිවිද ඥානාතීති විද්ද විනිවිද දැනගන්නවා. දැන් විදර්ශනා ඥානයෙන් පංච උපාදානස්කන්ධේ විනිවිද දැනගන්නවා. ඒ විදර්ශනා ඥානයත් මේ විද්‍යාව මනෝමය ඥානය ඒකත් විද්‍යාවට ඇතුළත් වෙනවා ඊළඟට සත් අභිඥා කියන එක ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන పూర్වේ නිවාසාන ස්මෘති දිබ්බචක්කු කියන පහයි ආශ්‍රවක්ෂය කර ඥානයයි කියන මේ ටිකට කියන ෂට් අභිඥා කියලා. මෙන්න මෙව්වා. මේවා තමයි විද්‍යා කියලා මෙතන අදහස් කරන්නේ. විද්‍යාව මේ විද්‍යාවන් ඇසුරු කරනවා මේ කියන ලද ධර්ම අන්තු අන්තර්ගත වෙනවා අන්තෝගදා තත්ත කුසලා ධම්මා ඒකේති විද්‍යාභා යම් විද්‍යාව අසුර කළා වූ ධර්ම තියෙනම නම් ඒ සේරම ධර්ම මේ කායගත සතියට ඒකට අන්තර්ගත වෙනවා ඇතුළත් වෙනවා දැන් විද්‍යා කියලා කිව්වේ විදර්ශනා ඥානය මනෝමය ඥානය ෂට් අභිඥා කියන මේ ටික මෙන්න මේවා අසුර කරපු කුසල ධර්ම. ඒකේති විද්‍යාභාගය. කුසල ධම්මා ඒකේති විද්‍යාභාගය. විද්‍යාව අසුර කළා වූ කුසල ධර්ම. මේ ඔක්කොම වඩන ලද නැවත නැවත ප්‍රගුණ කරන ලද මේ කායගත සතිය කියන එකට ඇතුළත් වෙනවා අන්තර්ගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කළා. ඊළඟට මේ කායගත සත්‍ය නොවැඩීමේ ආදීනව දේශනා කළා. ආදීනව ගණනාවක් බුදුරජාණන් වහන්සේ උපමා වලින් දේශනා කළා කියලා. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මේ එක ආදීනවයක් තමයි. ඒක මේ කෙටි කළා සරල කළා ගත්තාම මෙහෙම තමයි උපමාව. දැන් මුරුදු මොලොක් මැටි පිටක් තියෙනවා. අපි හිතමු මැටි ගොඩක් කියලා. මේ මුරුදු මොලොක් දියාරු මැටි ගොඩකට බර ගලක් දැම්මහම මේ මැටි කොටේ ගිලිල යනවා මේකයි උපමාව ඒ බර ගල මුරුදු මැටි කොටේ ගිලිලා යනවා ඒ වගේ යම් කෙනෙක් මේ කායගත සතේ කර්මස්ථානයේ වැඩුවේ නැතිනම් මායයට කැමැත්තක් කරන්න පුළුවන්. අපි මෙතන මාර යනුවෙන් ගන්න කෙලෙස් මාරය කියන එක. මේ ආනාපාන සති නෙවෙයි මේ කායගත සතිය අර උඩින් කියාපු හැටියට වර්ධනය කලේ නැතිනම් ඊටාම දියාරු මැටි ගොඩකට බර ගලක් දැම්මහම ඒකේ ගිලිලා යන්න වගේ මේ කෙලෙස් නැමැති මායයට අහු වෙනවා කායගත සතිය කියන මේ භාවනා කර්මස්ථාන වැඩි වෙ නැත්නම් ලැබෙන්නේ මොකද්ද අයෝනිසෝ මානසිකාරය. ඒකට දේශනා තියෙන මුක්තස්සති කියලා. මුක්තස්සති කියලා ධර්මයක් නැහැ. සිහිය නැතිකමම තමයි මුක්තස්සති කියන්නේ. ඉතින් මේ කායගතා සති භාවනා කර්මස්ථානේ වැඩුවේ නැතිනම් ඔහුට තියෙන්නේ අයෝනිසෝ මානසිකාරය. සිහිනුවන නැහැ. පංචකාමයන්ට විරුද්ධ පිළිකුල්තාවයක් නැහැ. නিত্য කියන එකට විරුද්ධ අනිත්‍ය බව දැනීමකුත් නැහැ. ඒ නිසා ඕනතරම් කෙලසුන්ට ඉඩ ලැබෙනවා. කෙලසොන්ට ඇහිල්ලා වසඟ කරගන්න ඉඩ ලැබෙනවා. මේ කායගත සතිය නැවැඩීමේ ආදීනව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක කාරණයක් තමයි. ඊළඟට වියලේ දරහා වියල ලී අරගෙන ගිනිගානා දඬුවෙන් ගිනි ගෑමෙන් පස්සේ ගින්නක් උපදිනවා. දැන් අද කාලේ වගේ නෙමෙයි ගිනි පෙට්ටිය තිබුණේ නැහැ. වියලි ලී දෙකක් එකට අතුල්ලලා අතුල්ලලා හිටන් ගින්න උපදව ගන්නවා. ඒ වියලි ලී දෙකක් එකට අතුල්ලලා යනකොට ගින්න උපදින්න වාගේ යම් කෙනෙක් මේ කායගත සතේ භාවනා කර්මස්ථානය වැඩියේ නැතිනම් එහෙම ඒතනත්තා මේ කෙලෙස් මායයන්ට එහෙම පිටින්ම අහු වෙනවා කියන එකයි එකෙන් වදා මේ උපමාව කෙලස් මාරයෙන්ට අහු වෙනවා. ඊළඟට තවත් මේකේ ආදීනමයක්. මහා දියසැලියක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ උපමා. කෙටි කළා සරල කළා අරගත්. මහා දියසැලියක් තියෙනවා. ඉතින් එක පුරුෂයෙක් දිය කඩක් අරගෙන එනවා. ආවහම බුදුරජාණන් වහන්සේ අහනවා මේ මහණෙනි පුළුවන්ද මේකට දිය පුරවන්න නික්ෂේප කරන්න දිය පුරවන්න පුළුවන්ද ස්වාමීනි එසේ පුළුවන්. අයි මේ මහ දිය සැලියේ දිය නෑ වතුර නැහැ හිස් එකක්. දිය කඩක් අරගෙන කෙනෙක් ආවහම එයාට පුළුවන් මේ මහ සැලියට ඕනතරම් වතුර පුරවන්න. ඒ වගේ යම් කෙනෙක් කායගත සති භාවනා කර්මස්ථානයේ වැඩුවේ නැතිනම් එයා මේ කෙලෙස් මායයට අහු වෙනවා කියන්නේ. කෙලස් මාර්යා ඇවිල්ලා මේ තනත්තාව යට කරගන්නවා මර්ධනය කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කායගත සතිය වැඩිීමේ ප්‍රතිඵල කොටස. අර කලිනුත්ථානිසංස දේශනා කළා මේ වෙනම ආනිසංස. තව බොහෝ දේශනා කළා කියලා. අමතන්තේ භික්කවේ අපරිබුත්තං ඒ කායගතා සති න පරිබුත්තං මානෙනි යම් කිසි කෙනෙක් මේ කායගතා සතිය වැඩි නැතිනම් එයයි මේ අමෘතේ පරිභෝග කළා වෙන්නේ නැහැ. අමතන්තේ භික්කමේ පරිබුත්තං යේ කායගත සති පරිබුත්තං යම් කෙනෙක් මේ කායගත සතිය වැඩුවානම් පරිභෝග කළානම් ඒ අය අමෘතේ පරිභෝග කළා වෙනවා. ඒ අමෘතයේ පරිභෝග කළා වෙනවා කියන්නේ ඒ කායගත සතිය හේතු කොටගෙන අමෘතය අමා රසය අමා කියන්නේ නිවනට ඒක ලබන්නට පුළුවන්. ඒ නිසායි අමෘතය මේ අනුභව කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට දැන් මෙතෙන්දි දේශනා කරනවා මේ කායගත සතිය වැඩිමෙන් මෙන්න මේ වගේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා. ඒවා ඔක්කොම උපමා වලින් දේශනා කරා. මේව කෙටි කරලා අරගෙන තියෙන්නේ සැහැල්ලු නූල් පන්දුවක් කියලා. මේ නූල් පන්දුව ලෑලි පුවරුවක රඳවන්න බෑ. කොච්චර ලෑලි පූරේ තිබ්බත් මේක හිතෙන්නේ පහලට වැටෙනවා. දෙලින් අතට තියලා තියෙන ලෑලි පූරුව. මේ ලෑලි පූරේ කොච්චර වාර ගාණක් මේ සැහැල්ලු නූල් පන්දුව තිබ්බත් බිමට පෙරලිලා යනවා. හිතෙන්නේ නැහැ. ඒ වගේ යම් කෙනෙක් මේ කායගත සත්‍යේ කර්මස්ථානයේ වඩනවනම් වැඩි දියුණු කළානම් පුරුදු කළානම් ඒ අය මේ කෙලෙස් මායයට හසු වෙන්නේ නැහැ. ඒ කෙලෙස් මායයට හසු වෙන්නේ නැහැ කියන එකට උපමාව තමයි මේ ගත්තේ බුදුරජාණන් වහන්සේ. කෙලින් අතර තියලා තියෙන ලෑල්ලකට කොච්චර නූල් පන්දුවක් තිබ්බත් හිටින්නේ බිම වැටිලා ඒ වගේ යම් යෝගාවචරයක් මේ කායගත සතිය වැඩි දියුණු කරලා තියෙනවා නම් එයා කොහොමටවත් මායයට අහු වෙන්නේ නැහැ කියන එකයි. මායයට අල්ලා ගන්නට බෑ. ඔය එක ප්‍රතිඵලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තෙත ලී දෙකක් ගටා ගිනි නිපදවන්නට බෑ. මේ උපමාව මේ ඔක්කොම ටිකක් දිග දිග ඒවා සරල වශයෙන් කෙටි කරලා ගත්තේ තෙත අමුලී දෙකක්. අමුළුයි දෙකක් අරගෙන කොච්චර එකට ඇතිල්ලුවත් ඒකේ ගින්දර උපදින්නේ නැහැ. ආදි කාලයේ අය අර ගින්දර උපදින නොයෙක් වර්ගයේ දී වර්ග තෝරාගෙන ඒවා හොඳට අවුවේ වේලලා ඒ ලී දෙක එකට අතුල්ලලා තමයි ගින්න උපදවා ගන්නවා. උපදවාගෙන ඒක ආරක්ෂා කරගන්නවා ගිනි ගොඩවල් ගහගෙන. අද වාගේ ගිනි පෙට්ටි තිබුණේ නැහැ. ඉතින් මේ තෙත තෙත බේරෙන දී දෙකක් අරගෙන ගිනි නිපදවන්න කියලා එකට අතුල්ලනවා. කොච්චර අතුල්ලුවත් මේකේ ගින්දර උපදවා ගන්නට බෑ. ඒ වගේ තමයි යම් කෙනෙක් මේ කායගත සති භාවනා කර්මස්ථානයේ උපදවාගෙන වැඩි දියුණු කරගෙන වාසය කරනවා නම් කෙලස් මායයට බැහැ තනත්තාව අල්ලගන්න. කෙලස් මායය අවශාසයක් ඉඩක් ලබන්නේ නැහැ. ඔහුට අල්ලගන්න බෑ. මේකත්වයේ ප්‍රතිඵලයක් තමයි. තව උපමාවක් තියෙනවා. විශාල දියසැලියක් තියෙනවා. මේ දියසැලියේ උඩටම මතු ගැට්ට ළඟටම වතුර පුරවලා. ආය ස්වල්පයක්වත් මේ දියසැලියට වතුර පුරවන්න බෑ. ගැට්ට ළඟටම මේ මහ දියසැලියේ වතුර පුරවලා තියෙනවා. එක්කෙනෙක් එනවා දිය කඩක් කරගෙන. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි දිය කඩක් කරගෙන ආපු තැනත්තාට මේ මහ දියසැලියට වතුර පුරවන්න පුළුවන්. ඇයි මේක මත පිටටම ගැට්ටටම පිරීලා තියෙන්නේ? මේම පිරීලා තියෙන දියසැලියට දිය පුරවන්න පුළුවන් දේ තැනත්තාට බහැසුවානි මහණෙනි ඒ වගේ තමයි යම් කෙනෙක් මේ කායගත සති භාවනා කර්මස්ථානයේ ප්‍රගුණ කළා නම් උපදාගෙන වැඩ දියුණු කළා නම් ඒතනත්තාව කෙලස් මායයට අල්ලගන්න බෑ. අල්ලගන්න බෑ කියන්නේ කෙලසුන්ට යට වෙන්නේ නැහැ කියන එකයි. කෙලස් මායයට අල්වා ගන්නට බෑ. මේකත් මේ කායගත සතිය වැඩිීමේ ප්‍රතිඵලයක් තමයි. මේ උපමා හරි ලස්සන උපමා බුදුරජාණන් වහන්සේගේ සරුවඥතා ඥාණයෙන්ම අවබෝධ කරගෙන දේශනා කරන ලස්සන උපමා ඊළඟට තව උපමාවක් හොඳට පිරිච්ච දියසැලියක් විශාල දියසැලියක් මේ දියසැලිය සම්පූර්ණයෙන්ම වතුර පුරිලා තියෙන ගැට්ටටම පිරিলা තියෙනවා. දැන් වතුර ඕන කෙනෙක් ගිහිල්ලා හිටන් මේ සැලිය නමන නමන පැත්තට වතුර වැක්කිරෙනවා. හතර වටේ කොයි අතට හැලිය නැමුවත් ඇලකලත් ඒ හැලියෙන් වතුර වැක්කිරෙනවා. මොකද මේ සැලියේ සම්පූර්ණයෙන් දිය පිරීලා තියෙනවා. ඒ වගේ මේ කායගත සති භාවනා කරමත්තානේ වඩු යෝගාවචරය යමක් යමක් බලාපොරොත්තු වන තමන් ඉදිරියට අර යද්ද විදං දිබ්බචෝතං ආදි වශයෙන් අදාළ හැටියට පංච අභිඥාව. ඊළඟට අෂ්ඨ සමාපatti ලෞකික වාසිය. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒ කොහොම සඵලද? ඒ සියල්ලම සඵලද? ඊළඟට සෝවාන් සකලදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර බඟ සතර ඵලයන්ට ඒවට යොමු කළා නම් ඒව ලැබෙනවා. දැන් අර දියසැලිය යටියටම වතර පෙරිලා තියෙන දියසැවලිය ඇලකන්න ඇලකන්න නමන නමන පැත්තෙන් වතර ඒ වගේ මේ කායගත සතිය වැඩි දියුණු කරගත්තාම තමන් බලාපොරොත්තු වන යොමු කරන යොමු කරන දේ ලබන්න පුළුවන්. පංච ආභිඥා අෂ්ඨ සමාපatti වලට යොමු කළා නම් ඒව ලබන්න පුළුවන්. සෝවාන් ආදී මාර්ගඵල ලබන්න කියලා සිත යොමු කළා නම් ඒව ලබන්නට ඒකත් මේ කායගත සතිය වැඩිීමේ ප්‍රතිඵලයක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට හොඳටම මත පිටටම දිය පිරුණ ජට්ටටම දිය පුරුණ පොකුණක් තියෙනවා. දැන් මේ පොකුණේ සම්පූර්ණයෙන් දිය පිරීලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා දිය අවශ්‍ය වෙලා වතුර අවශ්‍ය වෙලා මේකේ යූර උදල්ලකින් හෝ ආයුධකින් හෝ කපන කපන පැත්තෙන් වතුර මොකද මේ පොකුණේ සම්පූර්ණයෙන්ම වතුර පිරීලායි කියන්නේ ඒ නිසා උදල්ලක් අරගෙන ගිහිල්ලා වටේ යූර කැපුවහම කපන කපන පැත්තෙන් වතුර ගලාගෙන ඒ වගේ යම් කෙනෙක් මේ කායගත සතිය වඩලා උපදවාගෙන වැඩි දියුණු කරගන්නවා නම් සේවනය කරලා ප්‍රගුණ කරගන්නවා නම් අර යූර කපන කපන පැත්තෙන් ජලය ගලා එන්න මාරු තමන් බලාපොරොත්තු වෙනවා නම් ධානය ලබන්න ඒව ලබන්න පුළුවන් පංචාභිඥා අෂ්ට සමාපatti ලබන්න බලාපොරොත්තු වෙනම නම් එව්ව ලබන්නට පුළුවන් සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට බලාපොරොත්තු වෙනම නම් එව්ව ලබන්නට පුළුවන් කැමැති කැමැති දෙයක් ලබන්නට පුළුවන් මේ කායගත සති භාවනා කර්මස්ථානය වැඩි දියුණු කළාම කියලා මේ බුදුරජාණන් වහන්සේ මේකේ ප්‍රතිඵල දේශනා කරා. තවත් උපමාවක් කියනවා. ආජඤ්‍ය රථය කියලා. ඔය ආජඤ්‍ය අශ්වය කියලා ඉස්සර ඉඳලා තියෙන උන්ට හොඳට මේ මිනිස්සුන්ගේ අදහස් කියන දේ හොඳට වැටහෙනවා. ඒ රියදුරා කියන දේ යන්තම් හිතන ලෑස්ති වෙනකොට ඌට තේරිලා ඒ හැටියට කටයුතු කරනවා. ආජඤ්‍ය රථයක් තියෙනවා. ඒ ආජඤ්‍ය රථයට රියදුරා නැගලා අර තෝල්ලනුව වගේ එක අල්ලාගෙන යන්තං සංඥාවක් කළ පමණින්ම ඒ ආජඤ්‍ය අශ්වයා ඒ සංඥා කළ ආකාරයටම ඒ පාරේ ඒ හැටියටම ගමන් කරනවා කිසිම අපහසුාවක් නැහැ යන්තං සංඥා මධ්‍යනයක විතරයි අර ලණුවෙන් හෝ සංඥාවක් දුන්නාම ඒ ආජඤ්‍ය රතේ අශ්වයා ඒ කියන කියන හැටියට මනාකොට ආකාරයට ගමන් කරනවා. ඒ වගේ යම් කෙනෙක් මේ කායගත සතිය වඩලා ප්‍රගුණ කළා, සේවනය කළා, වැඩි දියුණු කරගත්තාම තමන් සිත යොමු කරන යොමු කරන දේ ලබන්න පුළුවන්. ධානෝන්‍යං ධාන ලබන්න. පංචාභිඤ්ඤා අෂ්ඨ සමාපත්තියොන්නම් එව්ව ලබන්න. සෝවාන් ආදී මාර්ගඵල ලබන්න. මේ තමන් කැමති කැමති බලාපොරොත්තු වන හැම දෙයක්ම ලබන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙතෙක් විස්තර කළා කායගත සතිය පිළිබඳව. කායගත සතිය කියනකොට මේ කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන බව මේ පින් උතුම්ට තේරුම් ගන්නට පුළුවන්. ඇතම්ම අය කායගත සතිය කියන්නේ මේ ධත්තිං සාකාරයට කේශාලෝමානකා දන්තාති විදිහට මේ කායගත සති සූත්‍රයේත් තවත් ආනන්ද හාමුදුරෝ දේශනා කළ කායගත සති සූත්‍රයකත් මේ විදිහටම මේ කර්මස්ථාන 14 තියෙනවා කායානුපස්සනාවට ඇතුළත් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ කායානුපස්සනා කර්මස්ථාන 14ම කායගත සති හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට ඒකට තව එකතු වෙනවා ප්‍රථම අධ්‍යානය, දෙති අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය කියන මේ ධාන හතරත් ඒකට එතකොට කර්මස්ථාන 18ක් වාගේ වෙනම මේ කායගත සති කියනක. එතකොට මේ කායගත සතිය වැඩිමෙන් ආනිසංස 10ක් ලැබෙන බව මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා අරති රති මේවා සහණයේ ඉවසනයක භය බේරව කියන මේ තැති ගැනීම ඒවා කොම ඉවසනයක හේත උස්නාදී මේ සේරම ඉවස ගන්න එක ධාන හතර ඉද්දිවිද ඥානෙ දිබ්බසෝත ඥානෙ පරදිත්ත විඥානන ඥානෙ పూర్වේ නිවාසානුස්මෘති ඥානය දිබ්බ චක්ඛු ඥානය ආශ්‍රාක්ෂය කර ඥානය කියන මේ 10ක්ම ආනිසංස හැටියට දේශනා කළා. එතන ධ්‍යාන හතරම එකක් හැටියටයි ගන්න. මේ කායගත සතිය වැඩිමේ ආනිසංස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තවත් ආනිසංස ගණනාවක් පසුව දේශනා කළා. යස්සකස්සච භික්කමේ කායගතා සති භාවිතා බහුලීගතා අන්තුගතා තස්ස කුසල ධම්මා යේකේති විද්‍යාභාගය මේ විද්‍යාව අසුරු කළා වූ යම් ධර්ම තියෙනවා නම් ඒ සේරම මේ කායගතා සතියට අන්තර්ගත වෙනම ඇතුළත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතන විද්‍යාව හැටියට සඳහන් වුණේ විදර්ශනා ඥානය, මනෝමය irdiya, ෂට් අභිඥා කියන මෙන්න මේ ටික විද්‍යාව හැටියට. අන්නේ විදර්ශනා ආදී විද්‍යාවන් ඇසුරු කළා වූ කුසල ධර්මයක්. යම්තරම් තියෙනමනම් තේරම මේ කායගත සතියට අන්තර්ගත වෙනවා. අර ගලාගෙන ගලාගෙන යන සේරම ගංගාවල් මහ මුහුදට අන්තර්ගත වෙන්න මාගේ ඇතුළත් වෙන්න වාගේ යම්තරම් විද්‍යාභාගීය කුසල ධර්මයන් තියෙනමනම් ඒ සේරම මේ කායගත සතියට අන්තර්ගත වෙනවා ඇතුළත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා පින්වත්නි අද පොයදා ධර්මදේශනා වශයෙන් කායගත සති භාවනා කර්මස්ථානයේ පිළිබඳවයි විස්තර කරන්නට යෙදුවේ මේ කායගත සති සූත්‍රය ඇසුරෙන් තමයි මේ දේශනාව කරන්නට යෙදුවේ එතකොට මේ හැම දිනාටම තේරුම් ගන්නට පුළුවන් මේ කායගත සතිය කියන්නේ මොකද්ද කියලා. ඒ පිළිබඳව හොඳ විස්තරයක් මේ කායගත සති සූත්‍රයෙන් දැනගන්නට ලැබුණා. මේක මේ දිග සූත්‍රයක් අපට ලැබෙන තියෙන කාලයේ හැටියට කෙටි කළා සාරාංශ කළා තමයි අරගෙන මේ පින්වතුන්ට මේ කියලා දෙන්නේ. මේක දීර්ඝ වශයෙන් විස්තර කරනවා නම් අය කීපයක් විස්තර කරන්නට පුළුවන් මාත්‍රිකාවක් තමයි. ඉතින් මේ පින්වතුන්ට සෑහෙන ප්‍රමාණයකට දැන් කරුණ කියලා දුන්නා. එතකොට මේ භාවනා කරනකොට ඒ කායානුපස්සනාදී වඩනකොට මේ කායගත සති කර්මස්ථානයේ වැඩෙන බව හොඳට තේරුම් ගන්නට පුළුවන්. අපි භාවනා කරනකොට මේවා තමයි වැඩෙන්නේ. ඒවා වැඩුණාම අර බුදුරජාණන් වහන්සේ වදාළ ආනිසංස ලබන්න පුළුවන් බවක් තේරුම් ගන්නට. ඉතින් මේ විදිහට මේ කායගත සති භාවනා කර්මස්ථානයේ පිළිබඳව සෑහෙන විස්තරයක් අද කියලා දුන්නා. මේට වැඩි කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමත් දහම් දැනුම දියුණු වෙන කුසල් සිද්ධ වෙන යහපත් ක්‍රියාවක් තමන්ගේ અભිවෘද්ධිය දියුණු වෙන ක්‍රියාවක් ඒ විදියට ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් වටිනා කුසල රාශියක් මේ හැමදෙනාම සිද්ධ කරගත්තා ඒ විශේෂයෙන් Tamanට පුළුවන් තරමින් මේ කායගත සති භාවනා කර්මස්ථානයේ වඩන්නට අදිස්ථාන කරගන්නට ඕන දැන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයෙන් හැම දිනාටම ඊසා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්න.